ආයුබෝවන් සකිසඳ මේ ඉරිදානේ ඔබ අපිත් එක්ක වාඩිලා ඉන්නේ අපේ සිතිජ සංഭാෂණයත් සමග එකතු වීම සඳහා. ඔබ දන්නවා සිතිජ අපේ කතා බහ හදවතේ මනසේ අපේ සීමා ඉන්ගල් ගලවන්න උත්සාහ කරන ඒ වගේ ඒවා ප්‍රශ්න කරන නැත්නම් ඒවා මෙහෙම පරණාකාරී ප්‍රශ්න කරන කරන විදිහක් නෙවෙයි තර්කයට වඩා අපි මේක දිහා බැහැරිලා බලන්න උත්සාහ කරන වැඩසටහනක්. කොවිඩ් වසංගතයෙන් සමග අපිට මේ වැඩසටහන මාස දෙකක් විතර කරන්න බැරි වුණා. දැන් ගිය වතාවේ මම විමුක්ති ජයසුන්දර මගේ අතිජාත මිතුරා සමග වාඩිලා ඔබත් සමග කතා බහ හිටියේ ගිය සතියේ. අදත් වාසනාවට විමුක්තිය ඉන්නවා අපිත් එක්ක. <laughs> විමුක්තිය ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් අදත් අපි ගිය පාර ටිකක් මතකද දැන් අපි ණයත්වයේ ඔය වගාව පරිසරය වගේ ප්‍රශ්නත් එක්ක නමුත් අපිට ඕන තැනකින් අද පටන් ගන්න පුළුවන් මේ එහෙම විශේෂ සීමාවක් නැහැ. කොමොනවද අද අපි කතා කරන්න ඔබේ. අහ් අපි දෙන්නටම තරහ ඉතිහාසයේ අපි මේ විකල්පීය මම හිතන්නේ මට සුනිලයව මේ හම්බ වෙන්නේ එහෙම තනකදී සුනිල විශේෂ විභවීය නිසා ඉතින් ඒ යුගයේ මට තිබිච්ච විශ්වවිද්‍යාලය එහෙනම් මම විශ්වවිද්‍යාලෙ ගිහපු කෙනෙක් නෙවෙයි. ඉතින් අර අධ්‍යාපනයේ තිබිච්ච ලොකු අඩුව. ඒ කියන්නේ මම පාසල පාසල අධ්‍යාපනය තුළ මට තිබිච්ච ප්‍රශ්නයක් තමයි මම ඇයි ඇත්තටම යන්නේ ඉස්කෝලේ කියලා. මම ඉස්කෝලේ ගිහිල්ලා ඇත්තටම කරපු දේ තමයි පොඩි කාලේ මේ අර ඇසුර ළමයින් ඇසුර ඒ හැරෙන්න මට ඉගෙන ගන්නවා කියන එක සම්බන්ධව ඇසුර ලොසල් ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මේක හරියද මේ වැඩේ කියන. ඒ කියන්නේ අහන් ඉන්න එක අහන් ඉන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ උත්තරෙත් තියෙන ප්‍රශ්නෙත් තියෙන සියල්ල සකස් කරපු දෙයක් කොහොමද අපි ඒ කියන්නේ <laughs> මොකක්ද දැනගන්නේ කියන එක. එතකොට ඒක ඒ කාලේ ඉඳන්ම මට තිබුණා මේ අධ්‍යාපනය සම්බන්ධ විශාල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තුල මම ඒක යම් විදිහකට අතහැර දාලා මට හම්බෙච්ච හොඳම පසුබිම තමයි විභවි ඇකඩමිය. ඉතින් එතන හිටපු මුළු ගුරුතුමා ඉස්ලාගියා. ඉතින්සොල්ලා ඇසුරේ තමයි අපි වැඩුණේ. ඉතින් ඒ ඒ වියදම මේ සොන හැමෝටම අර විකල්පීය අදහස කියන එක. විකල්පය කියන එක දැන් සමහරක් වෙලාට මේ යුගයේදී විකල්පය කියන එක නිකක් බයානක අදහසක් වගේ සමහරු ගන්නවා. Mm. මේ දැන් ඇයි දැන් සුන්නේ ඒ වගේ එකක් අපිට ඒ කාලේදී යම් කිසි විදිහක විශාල මේ අපිට සමාජීය මේ වෙනසක් කරන්න පුළුවන් වුණා. Mm. නමුත් අද අවකාශය තුල එහෙම එකක් නොපෙනෙත්තක් තියනවාද මොකද්ද සුන්නේ mm. ඒකේ මම කියන්නේ අත්‍තරම ලෝකය චලනය වෙනවා වෙනස් වෙනවා පැරණි දොරවල් වැහෙනවා හැබැයි හැමතිස්සෙම අලුත් දොරවල් හැමතිස්සෙම වැහෙනවා අපි හොයාගන්නයි අවශ්‍ය. අපි අර ගිය වැඩ සටහනෙත් කල්පනා කරා කතා කරපු දෙයක් තියෙනවා මම ඒක ගැන සද විශ්වාස කරන මේ අපේ තරුණ පරම්පරාව හරිය සංකීර්ණතාවයක් තියෙනවා මේ අපිට ඇත්ත වශයෙන් අපේ විඥානය සකස් වෙන්නේ කොහොමද කියලා බැලුවොත්. එතන මේ තම සරලව අපි බැලුවත් දැන් මම කියනවා මේ සංස්කෘතික බලාඩවි හතරක් වෙනවා කියලා සමාජයක. මහාචාර්ය වින්ලස්ලෝ කියලා මටත් ගුරු ගුරුයෙක් විදිහට මම හිතන අංගීරණ ජාතික විද්වතෙක් ඉන්නවා දාර්ශනිකයෙක් සහ අතිශය අධ්‍යාත්මික නායකයෙක්. ඔහු හතරක් කියන පුනරුද්වේගයම ඒ හතර විද්‍යාවයි, කලාවයි, ආගමයි, ඒකට අධ්‍යාපනයයි. දැන් අද යුගයේ මම මම හිතන තව එකක් දාන්න වෙනවා මාධ්‍ය. කියන්නේ මෙතන අදහස් වෙන්නේ විඥාණයට ඉතාම බලපෑම් කරන්න පුළුවන් කාටද? මිනිසුන්ගේ හැටි වැඩෙනවා විඥාණයට අධ්‍යාපනය ගැන කියන්න දන්නේ ගුරුවරයා විශාල බලපෑමක් කරනවා. හොඳට හෝ නරකට. කලාකරුවටත් ඉඩ ලැබෙනවා නම් විශාල බලපෑමක් කරනවා. අනිවාර්යයෙන්. ඒකට ආගමික නායකයෙක්. ඒගොල්ලන්ටත් පන්සල්වල පල්ලිවල විශාල බලපෑමක් කරන්න පුළුවන්. එතකොට විද්‍යාඥයා හැමදාම තිබුණා මේ ප්‍රශ්නේ. මොකද විද්‍යාවේ අලුත් දෙයක් හොයාගත්ත ගමන් පෙරලියක් කරනවා. අලුත් මොකක් හරි දෙයක් එක්ක ඒකට ලංකාවේ නෑ ලංකාවේ තරනේ මාධ්‍ය කරුවා දිනපතා අපිට තොරතුරු දේවල් මේවා දරා. දැන් බැලුවම පේනවා මේ අඩවි හතරකින් මම විද්‍යාව පැත්තකින් තියුවොත් අනිත් අඩවි හතරම ලංකාවේ හයි අවුල් වෙලා තියෙන රෝගිලා ගැන අපි මුලම දැන් විමුක්ති ප්‍රශ්නේ උතන තමයි මම කියන අපි ඔක්කොගේම ප්‍රශ්නේ. අපේ අධ්‍යාපනය තියෙන්නේ අපිව අත් වශයෙන් අපේ විඥානය පුබුදු කරලා අපිව හොයන්න ගවේෂණය කරන්න අපේම තියෙන කැපැසිටිස් අපේ තියෙන ශක්්‍යතාවන් මතු කරලා ඒවට ඉඩ දෙන තැනක් විදිහට නෙවෙයි. ඒකේ පැති නරක පැති ගොඩාක් තියෙනවා කියලා ලංකාවේ අපේ ප්‍රශ්න බැලුවා. ඉතින් එකක් තමයි ඔය කීකරු කිරීමේ ගැටලුව. <laughs> කොන්ද ගැටීමේ ප්‍රශ්නේ. හරි. කියන දේ අහගෙන ඒක වෙනම වෙනම ප්‍රශ්නයක්. දැනුමම මේ මේ අසුට ඔබන එක. ඔය කියන්නේ දැනුමක් කියන මේ data විතරයිනේ මේවා. ඒක තමයි තොරතුරු. තොරතුරු ටික. තොර කටපාඩම් කිරීම කියන එක වෙනකොට වෙනස් වෙන තොරතුරු. සම්පූර්ණ සම්පූර්ණ වෙනස් වෙනවා. හිට වෙනකොට ඔක්කොම වෙනස් වෙනවා. ඒතකොට දැන් මම අර මේ ඒක හැවලෙම outdated කෙනෙක් තමයි බිහිවෙන්නේ. අත්‍යශයෙන්. ඒ කියන්නේ සහ කල්පනා කරගන්න බැරි වෙන. මොකද ඒක අර තව හැකියාවන් දැන් විමුක්තිලා කාලෙම හිතන් තත්ත්වේ නරක වෙන්න පටන් ගන්න තියෙනවා. තව දැන් අපේ කාලේ ටිකක් හොඳයි. දැන් දරුවෙකුට කියනවනේ කුතුහලයේ කියලා එකක් මොන මනස දරුවෙකුට. එතකොට ගිහිල්ලා ප්‍රශ්න අහන්නේ විභාගෙට එයිද කියලා හිතන නෙවෙයි දැනගන්න. හැබැයි ඉන්දියන પરම්පරාවන් කැල්කියුලේෂන් එක ගණනේ ඉන්නේ මේක විභාගෙට එයිද නැද්ද සිලබස් එකේ තියනවද? ඉගෙන ප්‍රෝග්‍රෑම් කරපු ලෙඩක් එනවා. අඩුම ගානේ තර්කිකව හිතන එකටවත් එන්නේ නැහැ. ඒක මම හිතන තර්කය කියලා කියන සාමාන්‍ය භාවිතාවනේ මිනිස්සෙකුට දෙකක් අතර දෙයක් තෝරා ගැනීම සඳහා හිතලා තෝරගන්න එක. එහෙම නැතුව ඔබවන එකක් කියලා මේක තමයි ඇත්ත. හරි දැන් ප්‍රශ්න කළ නොහැකි කියන මට්ටමේ ඉගැන්වීම. ඉතින් විමුක්තිය අර වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ගැන අපිට කතා කරන්න පුළුවන් එක කොහොම අපි හිතුවොත් ඔය කියන්නේ ඔය ඔය තර්කය ඇතුළේ ගියොත් අපිට පේන්නේ නැහැ කිසි එළියක් ලංකාවට. තරුණ පරම්පරාව ඉවරයි කියලා මම හිතන්නේ. මේ අධ්‍යාපනයේ තියෙනවා ඒක තවත් අවුල් වෙන පවතිනවා මාන්දේ ගන්න දැන්නේ ආගම්වල ප්‍රශ්න විශාලයි. සහ කලාකරුවට බලයකුත් ලැබිලා නැහැ. ඒ නිසා කලාකරු හරියට බිය වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය දේවල් වටපිටාව අපි දන්නවා නිරූපවාහිනී මොනවද දිනපතා මිනිස්සු කලාව කියලා බලන්නේ. ඒතකොට ඒ දාම මිනිස්සු අර නැවත එතන හිර කරන ක්‍රමයක් තමයි තියෙන්නේ. හැබැයි අර අපි ගිය සාකච්ඡාවේදී කතා කරපු එක දෙයක් තියෙනවා. මේ විඥානය කොහොම රාම් කරන්න බෑ කියලා. පැහැදිලිවම බෑ. ඔය කොච්චර නැගලුවද? මොනවා කරන්නේ? මේක රාමු කරලා තියන්න බෑ. ඒක පුපුරා යනවා. පුපුරා යනවා. <laughs> ඒක මනුෂ්‍ය ශක්තියට සීමාවක් නෑ. ඒක රාමු කරන. දැන් අර වෙන වෙන ක්‍රමයකට ඔය මාක්ස් කියන්නේ ප්‍රාඥයක අපේ මාක්ස්ගේ වෙන වෙන ගැටලු දැන් මම දැක්කට මේ මාක්ස් කියනවනේ ධනේශ්වර ක්‍රමය තමන්ගෙම මිනිවල කපා ගන්නවා කියලා. මම හිතන්නේ හුඟක් මාක්ස් වලින්ට තේරෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ අතිරික්ත සඳහන් ඔක්කොම කරලා කොහොමද ඒක තමන්ගෙම මිනිවල ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය ශක්තියෙන් කිසිම මේ ආයතන සමස්තයට පාලනය කරන්න බෑ. එතකොට මේ දැන් ඒක අර මාක්ස්ගේ අර්ථයෙන් බැලුවත් මේ අතිරික්තයන් මේ මුදල් ඒගොල්ලෝ හිතන්නේ නැති තැන් වලට ගිහිල්ලා වැඩ කරන්න පටන් ගන්නවා. අමුතුම දේවල් කරනවා. දැන් දැන් හිතලා බලන්නකෝ දැන් විමුක්තිගේ චිත්‍රපට කොහොමද හැදුවේ කියලා අනිවාර්යයි ඔව් නේද ඔය හරියන මුදලන් නේ අරගෙන කතන්දර කරනවා ඒක ඒක එහෙම තිබ්බේ එහෙම ගත්තේ විමුක්තියක අල්ලගත්තේ නැත්නම් ඕක ගිහිල්ලා වෙන නරක වැඩකට යන්න පුළුවන් ඔව් හරි <laughs> ඒ කියන්නේ මිනිස්සුන්ට හැමතිස්සෙම ශක්තියක් තියෙනවා මේ මේ නිපේන ධනේද අතිරික්තයේද සහ දැනීමද මේ සියල්ල හසු කරගෙන යන්න ලොකු හයියක් තියෙනවා. එතකොට ඒක ඒකට මම කියන්නේ ඒක අවසාන වශයෙන් ගත්තහම සීමාවක් නැහැ. අපිට ඕනම අඳුරුම තැනකුණත් මේ පිපිරීම ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් ඒක මම පැහැදිලි මේක ගැසුන්නේ කියන එක. ඒ කියන්නේ මේ මටත් තිබිච්ච එක තමයි දැන් මට මා තුල තිබිච්ච නිර්මාණ යම් කිසි ශක්තියින් දිහා බලනකොට මටම හිතා ගන්න බෑ. ඒක කොහොමද පිපෙන්නේ කියලා. ඒතර මම මේක මනුෂ්‍ය වර්ගය සම්බන්ධව, මනුෂ්‍යත්වය සම්බන්ධව මේක කාරණාවක් වෙන බරපතල කියන එක. ඒ කියන්නේ ඒකේ තියෙන ශක්තිය කොයිතරම්ද කියනවනම් ඒක අර ඔබ කිව්වාගේ ඒක මේ හඹා ගිහිල්ලා මේක පුරවා හැරලා විසිරුවා හැරලා අනිත් මිනිස්සු නැගිට්ටවන එහෙම විශාල එකක් මේකස් තියෙනවා. මොන විදිය ෆ්‍රේම් එකකටවත් මේව දාලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට. ඒ කියන්නේ ඒක අර ඒ කියන්නේ ඇත්තටම මේ පැත්තේ එහෙම දැන් සාමාන්‍ය කෙනෙක් පූසෙක් ලෝකෙට ආවත් හොඳ පූසෙක් වෙන්න උත්සාහ කරන්නේ නෑනේ. <laughs> පූසෙක් ඉන්න පූසෙක් ඉන්නවනේ. දැන් අපිත් නෙමෙයි හොඳ මිනිස්සු වෙන්න උත්සාහ කරන්නේ. ඒතකොට ඒකෙන් පොඩි ප්‍රශ්නයක් පැහැදිලි අපිට තියෙනවා මේ මිනිස්සයා අපි හඳුනගෙන තියෙනවද? හරියටම හරියට. සම්පූර්ණ පූර්ණ වූ මිනිස්සයා තුළ මේ සියල්ල දරා ගැනීමේ ධර්මතාවයේ කොටසක් මිසක මේකේ ෆ්‍රැග්මන්ට් එක මින් ගලව ගන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක. ඒතරේ විශ්වීය දැනුම ඔහු තුලම තියෙනවා. ඒක භාවිතාව ඒ අර විඥානය කිව්වාගේ තමයි. ඔක දැන් අර මම හිතන්නේ තාම ඔක තමයි අර මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ මහා ප්‍රශ්නය ඇතුලේ මේ සමාජ විද්‍යාන් මානව විද්‍යාන් ඒ ඔක්කොම ෆීල්ඩ්. ඒවා එක පළවෙනි ප්‍රශ්නේ මේ අපේ විඥානයේ කොට නැගීම මේක අපි දැනට කතා කරන ප්‍රශ්න ගණන් කරන්නේ අපි උපන්දා ඉඳලානේ අනුතරමේ. එතකොට අපි උපදිනකොට අපි සම්පූර්ණ හිස්කොලයක් වගේ කියලා තමයි මේ ගණන් ඇතුළේ තියෙන්නේ කරන්නේ. දැන් මේක ජීව විද්‍යාත්මකවත් ආධ්‍යාත්මිකවත් ක්‍රම දෙකකට මේක වැරදි කියලා පෙන්නනවා. හරියව. ජීව විද්‍යාත්මකව අපේ වයස අවුරුදු 40 50 60ක් නෙවෙයි. අනවරත ජීව දහරක් එන්න ඕන නොකැඩි මාව මතුවෙන. හරියව. නේද? මගේ අම්මලා තාත්තලා ඉන්න ඕනේ. අයගොල්ලෝ අම්මලා තාත්තලා ඕකේ කොහෙද කියලා වරක් හොයන්නේ. එතකොට එතන ඒ එන තොරතුරු සමුදායක් ඇවිල්ලා තියෙනවා මා කරා. අනිවාර්යයෙන්. නේද? කියන්නේ අපි දන්නේ කොච්චරද කොච්චරද කියලා විශාල ප්‍රමාණයක්. ඒක එක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔය ප්‍රතිභාව පිළිබඳ මේ බටහිරයි පෙරදිගයි සංකල්ප දෙකක් තියෙනවානේ. බටහිර අදහස මම කියන්නේ ඒක මෝඩ අදහස බටේර ඇත්ත අදහස නෙවෙයි. නමුත් මුඩින් දුනහම given by the god, gift by the god. දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ග. ඒක නිසාට ඒක හොයන්න බෑ. රස කරන්න බෑනේ. දැන් පෙරදිග අදහසේ තියෙන විශේෂ බෞද්ධ අදහසේ තියෙන ප්‍රතිභාව ඔබ උපයාගත්ත දෙයක් පෙර. කවුරුත් කුසලයක් ඒක. කෞශල්‍ය. කෞශල්‍ය. කවුරුත් දුන්නේ එකක් නෙවෙයි පෙර මැරිලා තියෙනවා. ඔබට මහන්සි වෙලා තියෙනවා. අදත් පුළුවන් පටන් ගන්න. එතකොට මම පෙර උපයගත්ත දේවල් තමයි මේ එන්නේ කියලා. එතකොටත් ඒකටත් ඉතිහාසයක් තියෙනවා. එතකොට ඒකත් මේක ඇතුලේ ෆ්‍රේම් කරන්න බෑනේ. කොච්චරක් මම උපයගත්තා. ඒක සියලුම මතකයක්. ඔව් පෙර මතක පෙර මතක පෙර මතකයන් පෙර අත්වසින් කෞශල්‍යයන්. කෞශල්‍ය. ඒවා ගොඩනගාගත්ත යම්කිසි දේවල්. කුසලතා කෞශල ක්‍රියාවට නම් ගන්න පුළුවන් දේ. පුළුවන් ඉතින් ඒව සමහරට වැහිලා තියෙන්න පුළුවන් කාලයක්. යම් කිසි හේතුවක් නිසා ඇරුණාම අර අර හાર્ට් මේ ඩිස්ක් එකේ තිබිච්ච ඔක්කොම එළියට එළියට ගන්න පුළුවන්. ඉතින් මේක නන්නයි ඊළඟට තව තුන්වෙනි එකක් ඔබම කිව්වා මේ ඊගාවට අපේ ඕකර වෙන තලයක සාකච්ඡා කිරීමක් තියෙනවා මේ ඥානය කියන එකට සීමාවක් නැහැ. අපිට වෙන විදිහකට කතා කරන්න පුළුවන්. මේක නූස්ෆියරයක් නැත්නම් ප්‍රඥා ගෝලයක් තියෙනවා. අපිට මේ දොර අරගන්න ඉගෙන ගත්තාම මේක මේක අරලා ගත්තයි කියලා. ඔව්. හැසියම ඔය කාලියම් එහෙම කියන අර මේ collective unconsciousness වගේ හැබැයි ඊට වඩා දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපේ අපි මේ මෙච්චර අපි පුංචිකම අපේ ඔළුවේ තියෙන්නේ නැත්නම් අපිට දුන්න එක ඇත්ත වශයෙන්ම මේක ඇරිහාම අපි අනවරත විශාල අවකාශයකට ඇතුල් වෙනවා. ඇතුල් වෙනවා. ඒතර මගේ ශක්තිය මගේ ඇන්ටෙනා එක දියුණු කරගත්තොත් මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒව නේද අපිට ඔය සමහරක් වෙලාවට අපි දැන් ඔය සමහර අපිට නොපෙනෙන සමහර මිස්ටික් ඇබිලිටිස් වල තියෙන සමහර මිනිස්සු අපිත් දන්න සමහර අපි දෙන්නත් කියලා තියෙනවා අපිත් කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේක අපිට මම හිතන්නේ දැන් ඒ කාලේ නැවත ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් තිබිච්ච ලෝකේ මිනිස්සු අපි මේ අපි අපි හිතනවා ඇයි මීට කලින් හිටිය මිනිස්සු පරිසරයත් එක්ක ජීවත් වුනේ කියලා. අපි ලොකු ප්‍රශ්නයක්නේ. ඒ ගහ කපන්න නැතුව හිටියේ. ඇයි ඒවා එහෙම තිබුණා තිබුණා අවුරුදු දහස් ගණන්. ඒවා ඒ කියන්නේ මිනිස්සු වෙන වෙන හැකියාවක් ටිකක් තිබුණා. අරව අරව තමන්ගේ ජීවිතේ කොටසක් විදිහට දැකීමේ හැකියාවක් තිබුණා. ඒව නැතුව ඉතින් පීඩාවටපත් වුණා කියලා අපි ගත්තොත් ඒව අපිට වරදිනවා මම හිතන්නේ. පැහැදිලිව. මොකද ඇත්ත වශයෙන්ම ඒක දිගට අපිට කතා කරන්න පුළුවන් දේ. නමුත් මම කැමති මෙතන මේ පොඩි ගීතයක් අහන්න ඔබට ආරාධනා කරා. මේක මේ වනේ ගීතය කියලා ඔය අපි කතාවට පොඩ්ඩක් සම්බන්ධ ගීතයක්. මේක මම අවුරුදු 30කට හෝ ඊටත් වැඩි කාලයකට පෙර සමහරට විමුක්ත දන්නා මම ඔය අවුරුදු 30කට විතර ගොඩක් ගීත හැදුවා, සංරචනය කරා, ගිටාර් එකත් එක්ක සින්දු කරා. ගොඩක් අහලා තියෙනවා. පරණි මේක මේ රෙකෝඩ් කරලා එහෙම ප්‍රොෆෙෂනල් නැත්තම් වෘත්තික වශයෙන් එකක් නෙවෙයි. ගෙදර අර වෝක්මන් එකකින් ඒ නිසා තාක්ෂණය හුඟක් දුර්වලයි. නමුත් මේ මම කැමතියි ඔයත් එක නිකන් පරණ සීවට්නක් විදිහට බෙදා හදාගන්න මේක ගායනා කරන්නේ මායක තිසුලා බේසේකර. තිසුලා බේසේකර කියන්නේ ටිකක් පුදුම චරිතයක් මේ අපි <laughs> දැන් ඒ දවස්වල යාගේ යාළුවන්ට හරි ප්‍රශ්නයක් තිබුණා තිසුලට. තිසුලා මම ගැන මගේ සම්බන්ධය තියෙන්නේ සුනිල්ලාගේ මල්ලිගේ බිරිඳ. ඒ කියන්නේ අපේ නෑනවා නෑ නෑ අපි ඒගොල්ලන් ගෙදරත් ගොඩක් කල් හිටියා මේ තිසුලා ඊටාම මේ මට කාලෝ ෆොන්සේකා මගේ අධ්‍යාපන මිත්‍රයා කිව්වා කාලෝගේ ගෝලෙක් නැත්නම් ශිෂ්‍යාවක් තිසුලා වෛද්‍ය විද්‍යාලේ ඉතින් ඇය හිටපු ඒ බැච් එකේ බ්‍රයිටස්ම මනාත්ම දීප්තිමත් ශිෂ්‍යාව කියලා කිව්වා. ඉතාලම ඉහළින් ඇය පාස් වුණා විභාග වලින් පාස් වෙලා වෛද්‍යවරයෙක් බවට සුදුසුකම් ලැබුවා. තව කවදා ප්‍රැක්ටිස් කරන්නේ නැහැ ගියේ නැහැ. කවුරු හරි යාගෙන් ඒ දවස්වල මම ඔය ඉඳලා අහන මොකටද ඔයා ඉගෙන ගත්තේ නැහැ. දැන් මට හිතුණා මම ඉගෙන ගත්තා. <laughs> දැන් ඇයි කරන්නේ නැත්තේ? මොකටද මට ඒක වෙන දෙයක් තියනවා ජීවිතේ. අන්න ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කාටවත් බැහැ ගන්න. ඒ යාන හිතපු යාට ජීවිතයක් තියෙනවා. අත් වශයෙන් යා ගෙදර කරේ යා මියුසික් සින්දු හැදුවා මියුසික් කරා යාගේ හස්බන්ඩ් එක්ක කියන්නේ යා නොයෙකුත් දේවල් කරා නිකන් හිටියේ නෑ මේ නිදාගෙන හිටියේ නෑ කම්මැලි ගාමේ හිටියේ නෑ ගොඩාක් මිනිසුන්ට උදව් කරා යාගේ ගෙදර සැලූන් එකක් වගේ දෙමින් ගොඩාක් මියුසිෂියන්ස්ලා ආවා මම හිතන්නේ ඉතාම සතුටු නැති කියලා මේ යාගේ දරු දෙන්නව ඉතාම හොඳට හැදුවා මේ ඉතින් හවුස් වයිෆ් කෙනෙකුත් එහෙමත් නෙවෙයි ඊට වඩා බොහොම ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන ඉතාම මිහිරි හඬක් තිබුණා. කේමදාස මාස්ටර් සමහර වැඩවලට තිසුලව මේ උදව් කරගත්තා. ඒ තිසුලත් එක තමයි මේ ගීය කියන්නේ. සෙට්ටක් කරගෙන ඉතින් ඒ දවස්වල එහෙම ඔළුවේ එහෙම අදහස් වෙන අපි ආසාවට සිද්ධ වෙන්නේ. හරි වගේ. මම වෙන වෙනම කරන අතරේ මේ ත්‍රිසුලත් ඒ වගේ ආසාවට අපි ගෙදර සෙට්ටලා කිව්වා. පස්සේ අපි දැනනට පොඩි උනන්දුවක් තිබුණා අපි මේව එකතු වෙලා කරලා මොනවා හරි කරමුද කියලා. ඇත්ත වශයෙන් බොහෝ දවස් වෙලාවට ඒක ඒක ඒක ඒක ප්‍රයෝජන කියන එක ගත්ත දේ තමයි පොඩි ඔය අපේ යාළු ගැදරින්ග්ස් වල එහෙම තැන්වල අපි කිව්වා මිසක් මේ මහ වේදිකාවට යන්න කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. ඒ අර අර අද නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මොනවා හරි එළියට දාන්න ඕනේ කියන එක තමයි මම කල්පනා කරන්නේ. මොකක්ද ඒක ඒක මම හිතන්නේ වෙන්නේ. ඔය ඒ යුගයේ අතරම එහෙම තිබුණේ නැහැ නේද දැන්. දැන් ඔය මට මතකයි මුල් යුගයේදී අපිට දැන් මේ අර ඉබවීන් අපි වැඩ කරන කාලේ වුණත් ඒ කියන්නේ මේ අපි අපි හදෑරීම තමයි සහ අපේ ජීවිතයේ ඒක කොටසක් වුණා. මෙහෙම දෙයක් තියෙනවා. වෙලේම කාට හරි එළියට ගිහිලා සභාවක කියන්න හෝ ඒක එහෙම ප්‍රකාශ කිරීම අවශ්‍යයි. මේක අර විකෘතියක් වෙනන්නේ. යමක් ගොඩනගලා බෙදා හදා ගැනීමේ උනන්දුවක් ඇති මේ තාම ස්වභාවයයි තාම අවශ්‍යයි. නේද? නමුත් දැන් මේ ලිබරල් වෙළඳපොළ ඒක සම්පූර්ණ අර අර බඩු භාණ්ඩ හුවමාරුවක් සහ මුදල් බහිරට පාස් කරලා තියෙනවනේ. මේක කරන්නේ මුදලට කියලා ප්‍රොඩක්ට් එකක් විදිහට ලේබල් කරලා මේක අර හා වැඩි මුදලක් හොයාගන්න ඕනේ. එතකොට මේදී මාකට් කරන්න ඕන ආදිවාසීත වෙනම වෙනම දෙයක්. දැන් මම මේකේ එන අර වෙන තේමාවක් ඉස්සර මිනිස්සු ඒගොල්ලෝ නිකක් අකාබිබි හිටියද කියන එක මේක ප්‍රශ්න. එහෙම නෙවෙයි. පරපර ප්‍රශ්නයක්. නේද? එහෙම නෙවෙයි. නෝයෙකුත් දේවල් කරා. ඒගොල්ලෝ ඕකුත් ලස්සනට ජීවත් වුණා. ඒගොල්ලෝ ඕකුත් ප්‍රකාශ කරන්න ඇති. කියන පැහැදිලි විශ්ව මිනිස්සෙක් හිටියා. ඒන ලෝකයට වඩා විශාල මිනිස්සෙක්. ඒ ලෝකය කියන එක ඒගොල්ලෝ දැක්කේ නවාතනක්. ඔව්. ඒක తాවකාලික නවාතනක්. ඔව්. ජීවත් වුණේ විශ්වය තුළ. ඒකට මම හිතන්නේ අර මේක දිනන්න සතුරෙක් බවට පත් නොකරගත්ත ඒකනේ නේ දැන් අපිට හුඟක් ওই පැරණි විශේෂයෙන් චීනේ ජපානේ ඉන්දියාවේ යුරෝපේ පවා අර පුරාතන මිනිසුන්ගේ කාව්‍ය ලෝකෙට බැස්සහම පේන රෙකෝඩ් වෙලා තියෙන ප්‍රමාණයට ඒගොල්ලෝ විශාල පිරිසකට කියන්න ගිහිල්ලා නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රකාශ කරන තංක කවි, හයිකු කවි, හරි අතිශයින්ම තමන් ලෝකෙත් එක්ක තමන්ගේ තියෙන මේ මහා සම්බන්ධය නොකිය ඉන්න බැරි කොට කියපු දේවල් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒකේ කවදාත් විශාල මේ සභාවක ගිහිල්ලා කියපු දේවලුත් නෙවෙයි. මම අහදිම අර සමහරක් ඔය ඉන්දියාවේ ජන ගී ගායනා කරන කණ්ඩායම් උතුරේ සිට හිමාලයේ සිට පල්ලෙහාට එනවා මේක වසර ගණනක් යනකොට ඒ විදිහකට එන්න. ඒ එනකොට අර මුලින් කියපු එක වෙනස් වෙලා අලුත් වචන එකතු වෙලා තවත් වෙලා අර එක හැඩයක් නැහැ ඒක නිසා. ඒක හැවිලෙම විකාශනය වෙන හැවිලෙම අලුත් වෙන කොටසක් ඒක. අර දැන් අර යුරෝපියන ගැන සිම්පනි එකක්. ඒක හරියටම මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ඒක ඉවරක් කරලා තියෙනවා ආරම්භයක් තියෙනවා. එහෙම එකක් නෙමෙයි. මේක ගලා යන කොටසක්. ඒ භාෂාන් එකතු වෙලා ඒ යන අතරේ සමහර වාදකෙක් මැරෙනවා නලු අලුත් ගායකෙක් එකතු වෙලා සමහර තැන්වල ගෑනු අය විතරයි කියලා තියෙන්නේ සමහර තැන්වල ළමයි විතරයි කියලා තියෙන්නේ අර ඒක අර මෙහෙම ධාරාවනේ අර ගඟක් ගලා බසිනවා වගේ එහෙම එකතු වෙමින් ජීවිතයත් එක්ක මේක පැවතුනා කියන එක. ඔක මේ මේ ඔය වගේ අදහසක් කියන්නේ ටිකක් හරි අමුතු විදිහකට කියලා තියෙනවා රවිශංකර වෙලාවක ඒක දෙපැත්තක ඒ කියන්නේ මේ යුරෝපයේ ඇති වෙච්ච මහා සංඝනේ සංස්කෘතිය කොහෙත්ම අවතක් සේරු කරන්න නෙවෙයි සාලේ ගැන ප්‍රණාමයකින් මෙහෙම දෙයක් ඔහු කිව්වා. ඔහු කිව්වා දැන් අපි බිතෝවන් ඕන්නම් අවුරුදු දෙකකට කලින් බිතෝන් ලිව්වද අදත් අපිට අහන්න පුළුවන් මොකද ඒ සම්පූර්ණ ඒක කියලා තියෙනවා. ඔහු කියන ඉන්දියාවේ කියවන අති විශාල ප්‍රමාණයක් තියෙන ඉම්ප්‍රොයිස් කරපුවා. රයිට් අන්න හරියට. මේ මොහොතේ ඒක කවදාවත් ආයහනව හම්බෙන්නේ නැහැ කියලා. ඒක <laughs> වෙනම සංස්කෘතියක්. ඒ කියන්නේ ඒක ජීවිතේ මහා පිපිරීමක්, පිබිදීමක්, ගහක මල් පිපුණා වගේ මේ මොහොතේ ඒක තිබුණා ඊළඟ මොහොතේක නෑ ඊට පස්සේ කියන එක මොහොත වැදගත් කියන එක මොහොත වැදගත් මම හිතන්නේ ඒක ඔය දැන් අන්නේ අදහස ඒ ඔය సౌందර්ය විශ්වයටත් ගිහිල්ලා තියෙනවා මේ පෙරදිග කලාපයේ දැන් විශේෂයෙන් ජපානයේ මුළු సౌందර්ය පදනම හදලා තියෙන්නේ ඔය උකුණනේ සෙන් සෙන් ධර්මතාවයන් කියන්නේ මොහොත ඒ මොහොත කියන එක නිමේෂය කියන එක නිමේෂය විඳින්න ඒක ඉවර වෙනවා අනිත්‍යයි නමුත් ඒ අනිත්‍යතාවය තුළ මහා ඒ සුන්දරත්වයේ මහා විශ්මයේ මහා අරුමය දැක ගන්න. එතකොට විශාල නිහතමානීකමකින් මුලින්ම ඒකට නේ. ඉතින් මෙතන හරි පැති ගොඩක් තියෙනවා මේ කතන්දරේ. එතකොට මේ අදත් අපි පරිසරය ගැන පොඩ්ඩක් කතා කරා. නමුත් පරිසරය නෙවෙයි ගැන නේද අපි කතා කරන්නේ අපි මේ ජීවිතය. ජීවිතය ගැනම හිතන්නේ. මොකද හැමදාම තිබිච්ච ප්‍රශ්නේ තමයි ඔය පරිසර සංරක්ෂණ කියන අදහස. කියන්නේ පරිසරය අපිට වෙන්ව රැකගන්න පුළුවන්. එතකොට මුළු ලිබරල් අදහසෙම තියෙන අපිට තාක්ෂණය විද්‍යාව මීට වඩා හොඳට දියුණු වුණොත් අපිට මේ පරිසරය රැක ගන්න පුළුවන්. ඒත් වශයෙන් එහෙම කරන්න බෑ. පරිසරත් එක්ක ජීවත් වෙන්න තියෙනවා. ඒකයි. බලන්න තියෙන්නේ පරිසරය දිහා වගේ අපි තියෙන. අපේ පැවැත්ම දිහා. මේක ගස් හිටවන වඩා නෙවෙයි. ඔව්. අපි අපි ඇතුළත දැන් ගොඩක් අය දැන් මේ අරගත් මම මේ දැක්ක සංවාදය ඇතුළත මේ මේ ගස් ගල් වලට වදින එක ප්‍රශ්නයක් විදිහට දැකලා. දැන් මේ ගස් ගල් වලට වදින එක ඉරට වදින එක මම දැන් ඉරට වදින්නේ ඉරට වදින්නේ නැත්නම් කොහෙද වදින්නේ කියලා මම හිතලා බලනකොට එහෙම කියන්නේ ඉර ඉර නැත්තම් මොනවද තියෙන්නේ? එතකොට එතකොට වදිනවා කියන එකෙන් අදහස් කරන්නේ අර අර අනකද අර ප්‍රණාමය. මහා ප්‍රණාමය. සමහර දැක්විය හැකි කෙනෙක් කෙරෙහි දැක්විය හැකි කෙනෙක් හෝ තව දෙයක් කෙරෙහි දැක්විය හැකි ඉහෙළම ප්‍රකාශනයනේ විමුක්තිය අද අපේ කාලේ අවසන් අදත් අපි ස්තුතිවන්ත වෙනවා මලින්ත දේශප්‍රියට අපිට තාක්ෂණික සහයෝගය දුන්නාට සකිසඳ ඔබට නැවතත් අපි ආයුබෝවන් කියලා අපිත් සමග රැඳී සිටින බොහොම ස්තුතියි ආයුබෝවන් සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් කල් කලවන සංසාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක